දැන් අපි මෙලෙසනක් කියන්නේ බිම වහලා ඉන්න පක්ෂියෙක්. මේ බිම වහලා ඉන්න පක්ෂියා අහසට නගින්න ඕනේ. ඒකවත් අධිවේගයක් එයා ගන්නවනේ. පොළොව උඩට නගින්න එයාට ඕනේ අධිවේගයක් යාඹන්නේ. ලොකු උත්සාහයෙන් පියාපත් ප්‍රසාරණය කරන්න ඕනේ. ඒ වගේ තමයි විකාරකය. අහතර නැංගයන් පස්සේ බොහෝම පහසෙන් යා කවණ යනවා. බොහෝම පහසෙන් පියා පියාඹනවා. එක මට්ටමක අහසේ. ඒ වගේ තමයි ਵਿਚාරය. අරමුණට උත්සාහයෙන් නැංවීම විතර්කය. අරමුණේ හැසිරවීම ਵਿਚාරය. තවත් උපමාවක් කියනවා මීනස ගැන. මීනසට මාසෝදක් වැඩිච්ච ගමන් වේගෙන් ක්‍රියාකර කරලා යනවා. ඒ වගේ විතර්කය. මලට වැහිණන් පස්සේ රුම් රුම් රුම් ගාලා අරගෙන හැසිරෙනවා. හැසිරෙමින් අර පහෝරුවලට මල් රොම් කැටි කරගන්නවා. ඒ වගේ තමයි විචාරය. මලක නැංගීම මලක මල සඳහා වේගෙන් යාම වගේ විචාරකය මලේ හැසිරීම වගේ තමයි විචාරය. විචාරකේ උත්සාහය ලැබී විචාරය ඒ වගේ අනුසංජය. ඒ නිසා අපි නිරෝපණ ලක්ෂණෝ හිතක්කෝ. අපි සංචරණ ලක්ෂණෝ විචාරෝ. අරමුණට නැංගීම විචාරකයයි අරමුණේ හැසිරීම විචාරයයි. මෙන්න මේමයි තේරුම් ගන්න දේ. ඔව්. දැන් බලන්න අපි එහා මෙහා දුවන හිත අල්ලලා මෙතෙන් හිත යමු කරන්න ඕනේ විසර්කේ. නැත්නම් අපි හිතන්නේ විසර්කේ. ඒතර ඒකෙන් හිත හසුරවන විසර මේ දෙක එකට එකතු වෙනවා. දෙක එකට වෙලා තමයි වැඩේ කරන්නේ. මේ ක්‍රියාවට. මේ දෙක විචාරක විචාර දෙක නිතරම එකතු වෙනවා වෙන වෙන එකම තැනයි තියෙන්නේ. කොහොමද? පංචක ඥානවලදී විෂය ඥානෙදී නැසෙනවා. එච්චරයි. ඒක අනි හැම තැනම විචාරක විචාර දෙන්න එකට තමයි යන්නේ. යාළුවෝ දෙන්නේ.